ඉතින් අද දවසෙත් අපි විදුලි අනහිටීමත් එක්කලා පුංචි බාධාවක් ආවා වුණත් අපි සියලු දෙනාම අද දවසෙත් වටිනා ධර්ම කරුණු කතා බහ කළා සීලයේ චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව අපි බොහෝ කරුණු කතා කළා. ඉතින් හැමදෙනාම වටිනා ප්‍රයෝජනවත් ප්‍රායෝගික ප්‍රශ්න වගේම න්‍යායාත්මක ප්‍රශ්නත් මතු කළා. ඒ හැම දෙයක් තුලින්ම සියලු දෙනාගේ ප්‍රඥාව අවදි කරගන්නට අවස්ථාවක් සැලසුණා. මේ සියලු කුසල අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ අප හැම දෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන සුවසේ පාරමී ගුණ ධම් සපුරාගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම ධර්ම සත්‍ය. සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්ම දේශනා කළ සහ අපගේ දහම් ගැටලුවට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ